පිනට මඟ කියා දෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට નિયમિત මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරින් ඔබ වෙත ගෙනෙන 13 වන ධර්ම දේශනාවයි මෙලෙසින් දිගහැරෙන්නේ. සුපුරුදු ලෙසින් අදත් මේ උතුම් ධර්ම මන්දිරයට වැඩමවවදාල පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ සාදුනාද ලංවා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු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 කතං ච භික්ඛවේ භික්ඛු සම්පදානෝ හෝති ද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී යෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී යෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී යෝති අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී යෝති ගතේති තේනි සින්නේ සුත්තේ සම්පජානකාරී යෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී යෝති එවං කෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝති සතෝ භික්ඛවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං ඕ අම්හාකං අනුසාසති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන ධර්මයන් ඒක රාශී කරගනිමින් ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරලා අපි මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. අපිට බොහෝ ධර්ම කාරණා එකතු කරගන්නත් බුදුරජාණන් වහන්සේ ගැන වැඩි ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති කරගන්නත් මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරින් මේ පරිනිර්වාණයට ආසන්න කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඒ උත්තම ජීවිතය ගෙවුණ විදිය පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනාවක් තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ නාදිකාගාමේදී අපි සාකච්ඡා කරා නාදිකාගාමේදී ධර්මාදත්ත ධර්මපරියාය කියලා කියන කෙනෙක් සම්බෝධි පරායන වුණා නම් ඒ තනත්තාගේ තිබිය යුතු ලක්ෂණයන් පිළිබඳ දේශනා කරලා ඊට පස්සේ ඉති සීලං ඉති සමාධි ආදී වශයෙන් මේ හැමතැනකම දේශනා කරන සීල සමාධි ප්‍රඥා පිළිබඳ දේශනා කරලා ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරනවා. විශාලා මහනුවර අම්බපාලි වනයේ වැඩ ඉන්නවා. මේ අම්බපාලි වනයේ වැඩ ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ මේකයි මගේ අවවාදය කියලා අවවාද දෙකක් දෙනවා. හරි. අයං වම්හාකං අනුශාසති මේක තමයි මම දෙන අවවාදය මේ සිය භික්ෂුන් වහන්සේලාට සිව්වනක් පිරිසට දෙන එකම අවවාදය මේකයි කියලා අවවාදයක් දෙනවා. ඒ තමයි සතියෙන් වාසය කිරීමත් සම්පජානනයෙන් වාසය කිරීමත් කියන එක. සති සම්පජානනයෙන් වාසය කිරීම අපි හැම වෙලෙම ගත කරන හැම නිමේෂයක්ම සිහියෙන් වාසය කරන්න ඕනේ. මොකක්ද මේ සිහිය කියන්නේ? නේපක්ඛේන සමන්නාගතෝ සති. එහෙමයි සිහිය අර්ථ දක්වලා තියෙන්නේ. නුවණ සහගත සිහිය. නුවණ පහ ගිය සිහිය. මම හැමදාම මතක් කරන දේවල්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මගේ එකම අවවාදය මගේ අවවාදය මේකයි කියලා අපිට දේශනා කරලා පිරිනවම් පෑවා. නේද? ඉතින් එහෙනම් අපි ඒ ඒ කාරණාව පිළිබඳව හිතලා බලන්න ඕන සිහියෙන් ඉන්න කිව්වා. නුවණින් වාසය කරන්න කිව්වා. මොකක්ද මේ සිහිය කියන එක ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. හ්ම්. සිහිය කියන්නේ මොකක්ද පින්නත් නේ? මේ ලෝකයේ පංච පාදානස්කන්ධය පිළිබඳ අපිට වැරදි අවබෝධ තියෙනවා. ඒවා නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි වශයෙන් වැරදි අවබෝධ තියෙනවා. දරුවෙක් දිහා බලලා හොඳ දෙයක් දැක්කා, යහපත් දෙයක් දැක්කා, සතුටු වෙන දෙයක් දැක්කා, හොඳම දේ තමයි මේ ලෝකෙ මට දකින්න තියෙන එකම සම්පත කියලා නම් ඇතුළාන්ට අදහස් ඇති වෙන්නේ ඒක හරියද වැරදියද? ඒක පැහැදිලිවම වැරදියක්. ඒක ඒක හරියන්නේ නැහැ. නේද? එහෙනම් ඒ සිහියෙන්ද අසිහියෙන්ද? අසිහියෙන් ඉන්න කෙනා එහෙම කරන්නේ. නේද? අනුන්ගේ වචන හින්දා මට රිදුනා. අනුන් මෙහෙම ඉන්න ඕනේ. අනුන් මේ විදිහට වැඩ කරන්න ඕනේ. මට බැන්නා. මට කේලම් කිව්වා. ඒකද මාත් කේලම් කියනවා වගේ අදහස් එහෙම තියෙනවනේ. නේද? අනුන්ගේ තරහට මට තරහා ගිහිල්ලා කටයුතු කරනවා නම් සිහියෙන්ද අසිහියෙන්ද? අසියෙන් හැම වෙලෙම සත්‍ය తත්වය පිළිබඳව තියෙන පිහිය ලෝකේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන සත්‍ය తත්වයට කියනවා නුවණ කියලා. ඒ සත්‍ය తත්වය පිළිබඳව මම දන්නවා නම් ඒකට කියනවා නුවණ කියලා. ඒ නුවණ පිළිබඳ සිහියට කියනවා සිහිය. ඒ අරමුණේ ඒ අරමුණ අත්නහැර ඒ අරමුණේම නැවත නැවත හිත නැగి නැగి තියෙනවා නම් එන්නේ ඒ අත්මහර ඒ අරමුණම ගන්න ගතිය ඒ අරමුණම නැවත නැවත අරමුණේ නංවන ස්වභාවය විතර්කයයි ඒ නංවන අරමුණ වෙනස් නොවී තියාගන්න ස්වභාවය සිහියයි සතිය කියලා කියන්නේ දැන් අපි බලමු මොකද්ද මේක කියලා මේ සති සම්පජානනය කියන එක තේරුම් ගන්න ඕනේ යම් ප්‍රමාණයකට හරි මේ වගේ වෙලාවකදීත් ආයතරයක් ම්ම් මැරෙනවා කියලා දන්නේ නැතිව ඉන්නවද දන්නේ ඉන්නවා. ඇයි සූටි ළමයි? ඇයි උන්මත්තක මිනිස්සු? නේද? මිනිස්සු උන්මත්තක ස්වභාවය දෙනවා නම් එයා දන්නේ නැහැ. එතකොට අවුරුදු 3ක නේද යන්තම් බහතෝරන වියේ නිකන් කතා බහ කරන අම්මා වඳුර ගන්න තාත්තා වඳුර ගන්න දැකලා තියෙන සමහර අය ඒ සූටි ළමයින්ව ගිහිල්ලා මලමිනියක් ඉස්සරහට අරන් ගියාම සීයාගේ හැරි ආච්චිගේ හැරි මේ ඇයි අම්මේ සීයා නිදි කියලා අහනවා. නේද? එහෙනම් මරණය ගැන දන්නේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ නුවණ නෑ යාලට. මරණය පිළිබඳ නුවණ නැහැ කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ ලොකු අය ඔකෙම හොයාගත්තා සිහියයි නුවණයි කියන්නේ මොකද්ද කියලා. අර කට්ටිය නුවණ නැති අය. අපිට මරණය පිළිබඳ නුවණ තියෙනවා. මරණය කියලා අපි දන්නවා. නේද? නමුත් මොකද්ද නැත්තේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට? අන්න හරි. නුවණ තිබුණාට නුවණ තිබ්බාට ඒක මතක් වෙන්නේ නැහැ. හොඳටම තරහ යන විදිහට කවුරු හරි මට බැන්න මට හරි කලකිරීමක් ඇති වුණා ඇඬෙන්න ආවා. ආන් ඒ වෙලාවේ මට මරණය මතක් වුණොත් මගේ හිත අයියෝ ඉතින් තිබ්බ විදිහටම හදාගත්තා කියලා ඉතින් මම මැරලා යනවනේ. එහා පැත්තෙන් වැටක් වෙනස් කරලා. හරි ඉතින් වෙනස් කරපු වැට ගැන මම ඉතින් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ යාළුවනේ මේක වෙනස් කරන්න එපා කියලා. නමුත් මගේ ඇතුලෙන් රුදෙනවා නම් මම මැරෙන්න හදනවා නම් වැටහින්ද ඒක සහනයෙන් කරන්න බැරිලා තින්නේ ඇයි? මරණය පිළිබඳ සිහිය සිහිය තියෙනකොට මට ඒක සහනය කරන්න පුළුවන්. මම මැරෙනවා කියලා අසාධාරණයට ඉඩ දීලා ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. හරිද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මාව දැවෙන්නේ මාව පිච්චෙන්නේ මට අපහසුකම් ඇති වෙන්නේ මට මරණය ගැන මතක තියෙනවනම් කෙලස් වලට ලොකු ප්‍රහාරයක් කළ වෙනවා මරණය ගැන අදුම තරමින් මට මරණය ගැන මතක තියෙනවනම් හරිද තේරෙනවද එතකොට මරණය පිළිබඳව අපිට මතක තියෙන්න ඕන විදිය කොහොමද කියලා? නේද? ආන්ගේ මරණය ගැන අපිට කෙනෙක් ගැන ලෝභයක් ඇති වෙනකොට, දේශයක් ඇති වෙනකොට, පවත්ව ගන්න ඕන කියලා හිතෙනකොට, ඒ වගේ මෝහයක් ඇති වෙනකොට හැම වෙලේම මරණයත් එක්ක මේ ඔක්කොම ඉවරයි නේ කියලා ඇති වෙනවා නම් අපේ හිත සහනයක් ඇති වෙනවා. ඊළඟට කම්මැලිකම් ඇති වෙනකොට. දැන් මරණයට ලෑස්තිද? නේද? මරණය මතක් කරලා මරණයට ලෑස්තිද? හ්ම් මරණයත් එක්ක එන්න තියෙන මහා ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ නැද්ද? නේද? මරණයත් එක්ක මොනවද එන්න තියෙන ඛේදවාචක? මම ලෑස්ති වෙලා නැත්තම් හරියට මම අවශ්‍ය කරන පුහුණුව සිද්ධ කරගෙන නැත්තම් මම මගේ හිතේ කුසල් වර්ධනය කරගෙන නැත්තම් හ්ම් නිදේ ගෙම්බෙක් වෙන්න පුළුවන් ළඟ අසල්වාසී ගරණියෙක් වෙන්න පුළුවන් ගෙදර බලපැටියෙක් වෙලා උපදින්න පුළුවන් නේද? ඒ වගේ මහා ව්‍යසනකාරී තත්ත්වයන් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතේ තියෙන හුලුවත් අතහරින්න ඕනේ කවදාද ඉස්සෙල්ලාද? පිටෙන් ඉස්සෙල්ලා. නේද? අතේ තියෙන පන්දම පන්දම පල්ලයට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අත පිටෙන් ඉස්සෙල්ලා අතහරින්න ඕනේ. ඒ වගේ පන්දම වගේ තමයි ඔය තියෙන බැඳීම් ටික. ඒ බැඳීම් ටික අතහරින්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා නැත්තම් ලොකු ව්‍යසනකාරී තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. එන්න බලන්න එහෙනම් මරණය ගැන නුවණ තිබ්බට මරණය ගැන සිහියමදී. ඒකට සිහිය හැම වෙලේම සිහියෙන් ගත කරනවා කියන්නේ මරණය ගැන විතරක් නෙවෙයි. මොකක්ද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. හරිද? සිහිය කියලා කියන්නේ කය පිළිබඳව කයවල් අජ්ජත්තික බාහිර. අජ්ජත්තික බාහිර, අජ්ජත්තික බාහිර කියන කයවල් වල යථා ස්වરૂපය පිළිබඳ මට කයක් මෙහෙම දකින්නකොට සිහිය උපදින්න ඕනේ නැහැ. ඒ සිහිය උපදින විදිහට තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ. වේදනාවට වහල් වෙලා සැප වේදනාව ඕනේ, දුක් වේදනාව එපා. ඒවත් එක්ක ගැටෙනකොට, සැප වේදනාවත් එක්ක ඇලෙනකොට වේදනාවල් පිළිබඳව ඇති වෙලා නැති වෙන යන ස්වභාවය පිළිබඳව. මගේ වසඟයට ගන්න බෑ, මේවා තියාගන්න බෑ කියලා තණ්හා, දෘෂ්ටි, මාන්න වලින් පරාමර්ථණය නොවිච්ච සිහියක් තියෙන්න ඕනේ. වේදනාව පිළිබඳව. ඊළඟට චිත්ත වේදනා කාය වේදනා චිත්ත ධම්ම එතකොට චිත්ත කියලා කියන්නේ විඥාණය පිළිබඳව මේ දැනීම් ස්වභාවය පිළිබඳව චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන දිව්‍ය විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා කියන මේ විඥානයන් පිළිබඳ ඒවා ඒවා මට ඕන වෙලාවට මට ඕන තැන මට ඕන විදියට හැදෙන්නේ නැති බවක් ඒවා අනිත්‍ය ස්වභාවය ඒවා තියෙන මේ මං කිව්ව අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය පිළිබඳව ගිනි ගන්නවා වාගේ හැදෙන ගතිය පිළිබඳව අපිට නුවණ තියෙන්නත් ඕනේ ඒ නුවණ සහගිය පිහිය තියෙන්නත් ඕනේ එතකොට හැම නිමේෂයකම චිත්තයන් පිළිබඳ ඊළඟ හිතේ ඇතිවෙන ධර්මතා ආදරය ආදී ධර්ම එක දිගට තියාගත්ත හැකිද මට පුළුවන්ද බෑ මට බෑ අනුන්ටත් බෑ. එහෙනම් මම ඒකට බලාපොරොත්තු වෙලා තියෙ වැඩකුත් වැඩකුත් නැහැ. ඉතින් ඒ මේ අපිට බලාපොරොත්තු ඇති වෙලා අපි බැඳීම් ඇති වෙලා තියෙන මේවා තියාගන්න පුළුවන් කියලා තියෙන වැරදි දෘෂ්ටිය හින්දා. නැවත දැකීමේ ඇසීමේ තණ්හාව හින්දා. ඒවා හින්දා හදාගත්ත මම හින්දා. හැදිච්ච මම හින්දා. ඒතර තණ්හා දෘෂ්ටි මාන්න වලින් අපේ සිත අයින් වෙන විදිහේ යම්කිසි වැඩ පිළිවෙලක ඉන්නවා නම් අන්න ඒක නිවැරදි නිවැරදි සිහියයි. හරිද? එතකොට මේ මොහොතේ වාසය කරනවා කියන එකේ තේරුම ඒකයි. මේ මොහොතේ වාසය කරනවා කියන්නේ අතීතය ලුහුබඳින්නේ නැහැ තණ්හාවෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අතීතය ලුහුබඳින්නේ නැහැ දෘෂ්ටියෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අතීතය ඒක සඳහන් වෙනවා මාන්නෙන් ලුහුබඳින්නේ නැහැ. මාන්නෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒකින් දා සිහිය කියලා කියන එක නේපක්ඛේන සමන්නාගතෝ සති කියන එක මතක තියාගන්න ඕනේ. හරිද සිහියෙන් ඉන්න හැම වෙලාවකම මොනවද? සිහියෙන් ඉන්න හැම වෙලාවකම මට ලෝභ, දේශ, මෝහ අඩු වෙන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ අඩු වෙන්න ඕනේ. එතකොට මේ මොහොතේ සිත තියනවා කියන්නේ අතීතය අමතක වෙලා කියන එකද? සිහියෙන් ඉන්න එකට අතීතය අමතකයි. මොකෝත් මතක නැහැ. එහෙමද? නෑ අතීතේ ලුහු බඳින්නේ තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන්. හරිද? එහෙනම් අපි රහතන් වහන්සේ සිහියෙන්මයි ඉන්නේ. එන රහතන් වහන්සේට අම්මා මතක නැති වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒ කියන්නේ මොකද්ද අපිට අර දැවිලි පැවිලි පිච්චිලි නැතුව කුසලයෙන්ම වාසය කරන්න ඕනේ. එතකොට ඒ නුවණට කියන සති සම්පජාණයෙන් වාසය කරනවා කියනවා මොකද්ද සිහි නුවණින් වාසය කරනවා කියනවා ඒක කොච්චර වාසය කරන්න ඕනද කියනවනම් හරියට අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ හරි ඉදිරියට යන මාත්‍රයේදීත් ආපසු එන මාත්‍රයේදීත් ආලෝකිතේ ඉස්සරහා බලනකොටත් ආපහු බලනකොටත් අංගපසඟ එහාට මෙහාට කරනකොට අතපය එහාට මෙහාට කරනකොට පවා ඒ කියන්නේ මම සිහියෙන් හිටියා මේ ජීවිතය ගැන මේ රස වේදනා සැප වේදනා දුක් වේදනා දුක් අසුභ වේදනා හැම වෙලෙම ඇති වෙනව නැති වෙනවා කියලා සිහියෙන් හිටියා. නමුත් මම මේ අත අත දිගෑරියා මොන හරි ගන්න මෙතනින්. කෑමක් ගන්න. ඒ කෑම ආහාරය අල්ලනකොටත් ඒ ආහාරය උස්සනකොටත් ඒ ආහාරය හපනකොටත් අසීතේ පීතේ කායිතේ සායිතේ හරිද ඒ රස දැනෙනකොටත් ඒ හැම නිමේෂයකම අකුසලයක් එන්නේ නැති වෙන්න ජීවත් වීම හරිද? මාත්‍රී අකුසලයක් බුදුරජාන් වහන්සේ අනුදැනව දාලේ නැහැ. පොඩ්ඩකටවත් ඉඩ දුන්නේ නැහැ. ඇයි? අකුසලයේ මට දීලා තියෙන වද ටික හොඳටම ඇති. දැන් සැනසීමෙන් ඉන්නේ ගෙදර. හම්බෙලා තියෙන ජීවිතේ හොඳයිද? සැපයිද? මොකද නේද? මොකද මොකද පැවිදි වෙන්න එහෙම හිතලා නැද්ද? පුළුවන් වුණාද? නේද පැවිදි වෙලා නිදහස් ජීවිතයක් ගත කරන් තියෙනවා නම් කියලා කොච්චරවත් හිතිලා ඇති නේද පුළුවන්ද ඇයි බැරි ඇයි බැරි හිතේ විතරක් වැරද්දද නෑ පරිසරය හැදෙන්නේ නෑ පරිසරය අවර හිත කොච්චර ඒක කරගන්න බෑ නෙවෙයි හිත හිත ශක්තිමත් නම් නමුත් පරිසරයෙන් බාධා හැම පැත්තෙම හිර වෙලා ඇයි පෙර පෙර කරපු පින්වල මදිකමක් තියෙනවා එහෙනම් දැන් ලහි ලහියේ මොකද කරගන්න ඕන නේද ලහි ලහියේ පින් කරගන්න ඕනේ. හ්ම්. දැන් මාත්‍රී අකුසලයකට ඉඩක් නැතුව වාසය කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ වගේ කර්මා කර්මානුරූප ශරීරයක් නැවත හැදෙන්න පුළුවන් නැත්තම්. හ්ම් පාවිච්චි කරන හැම අකුසලම ආහාරයක් ආහාරයේ ගිජුවෙන් ගන්න හැම වෙලාවකම කෙනෙක් කෙරෙහි බැඳීමෙන් කටයුතු කරන හැම වෙලාවකම නොදක ඉන්න බෑ වගේ තත්යකට හිතපත් කරගෙන වාසය කරන හැම වෙලාවකම තරහ පිරිමහන්න යන හැම වෙලාවකම කේලම් කියන්න යන හැම වෙලාවකම ඕපදූප කතා කර කර ඉන්න හැම වෙලාවකම නේද මේ උද්දාමයට පත් වීමක් තියෙන මොනවද ඕපදූප කතා කරනවා කියලා කරන්නේ ම් පාසලක කිචිබිචි කිචිබිචි කිචිචි ගාලා සෝ ගාලා සද්දයක් ඇහෙනවා නේද වැඩපලක විවේකයේ ආපු ගමන් මැෂින් සද්දට වඩා මැෂින් සද්දට වැඩිය සද්ද එනවා ඒතර හැම තැනකම සද්ද භාවනාවට තරහනකවත් ඊළම්පස විවේකයේ හරි දවල් කෑම විවේකයේ හරි දුන්න ගමන් සෝ ගාල සද්දයක් එනවා නේද? කුරුළු අම්මා කුරුළු පැටේන්ට කෑමකුත් අරන් එනකොට කොහමද? කෑ ගහනවා. නේද? උද්දාමයටපත් වෙලා ගෑ ගහන්නේ අපිට ඕනේ අපිට ඕනේ කියලා. ආන් ඒව තමයි. අපි කෑ ගහනවා එක තැනකට එකතුනම මොනවා ගැනද? දැක්ක රූප, දැක්ක සද්ද, අහපු සද්ද, ගන්ධ, රස, පහස සහ විතර ලැබිච්ච ආදරය ආදී ධර්මයන් ගැන මේ ලෝකෙට ඇවිල්ලා මම මට මෙව්වා හම්බුණෝ ඔයාට මොනවද හම්බුනේ කියලා කෑසක් නේද? ඒව ගැන තමයි කෑ ගහන්නේ. මට හම්බෙලා තියෙන දේවල් ගැන මම කෑ ගහන්නේ නේද? මෙහෙමයි අපි මෙහෙමයි අපේ කට්ටිය මෙහෙමයි අපි එදා කාපු ඒවා මෙහෙමයි එහා ගෙදර කට්ටිය කන ඒවා මෙහෙමයි නේද? අපේ කර්ම මෙහෙමයි ඔය ඔක්කොම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද නැද්ද? ධම්මද නැද්ද? මට ලැබිලා තියෙන ආදරය මෙහෙමයි මහවලාගේ තරහ මෙහෙමයි ඉතින් කෑ ගහනවා මේ ජීවිතය ආවට පස්සේ හම්බෙච්ච ඒවා ගැන අපි කෑ ගහනවා පිහියෙන් වාසය කරන මනුස්සයා අන්න ඒවට ඉඳ තියන්නේ නෑ බොහොම නිස්සද්ද හරිද බොහොම කාර්යක්ෂම සමහර අය සිහිය කියලා පටන් ගන්න එකක් ඒක නරකම නෑ නමුත් මේ හොඳත් නෑ ඉතින් හරි කම්මැලි එකක් ඒක හිමි නිදිමත ගතිය හරිද? මෙතන තියෙන කෝපේ සිහියෙන් Tamanට මෙහෙම කරලා ගන්න පුළුවන් නම් ඇති නේද? දැන් මේ සිහියක් කරන්න ගිහලා හැබැයි ඉතින් අසිහියෙන් වේගෙන් ගන්නට වැඩිය සිහියෙන් හිමින් ගන්න එක ගොඩක් හොඳයි. නමුත් තීන විද්‍යට බර වෙන ජීවිත ගත කරනවා. ඉතාමත්ම අකාර්යක්ෂම නේද කිසි වැඩක් කරන්නේ නැති නිදිගිරිගිරේ ඉන්න ජීවිතය සිහියෙන් තීන විද්‍ය ගැන තමන් බලා ගන්න ඕනේ. අකුසලයේහි යෙදෙන්න තියෙන කුසීතකම කුසලයේහි යෙදෙන්න තියෙන කුසීතකමට කියනවා කුසීතකම නැත්තම් මැලි වෙන ගතිය හිත ඇකිලෙන ගතිය තියෙන මිද්දයයි. එතකොට ඒව බෑ. ඒ එකක්වත් නැතුව කායානුපස්සීව වේදනානුපස්සීව චිත්තනානුපස්සීව ධම්මානුපස්සීව ඉන්න ඕනේ. මම ඉතින් මේ සාමාන්‍ය මතක් කිරීමක් කරේ අතිපට්ඨානය ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී සතිපට්ඨාන දේශනාවේ තියෙන කමඨහන් ටික ඔක්කොම 21ම වෙලාවක කතා කරමු. නේද? මට ධාතු මනස්කාරය ඉරියාපත භාවනාව ආදී අපි කතා කරේ නැහැ මේ වැඩසටහන් වල. ඒකින්ද ඒවා ඉස්සරහදී කතා කරනවා සතිපට්ඨාන දේශනාවේ තියෙන ඔක්කොම කොනක ඉඳන් අරගෙන නමුත් දැනට අපි මතක තියාගන්න දැනට ගැන අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා සිහිය පිහිටවා ගැනීම කියලා කියන්නේ අපේ මනසින් ඒ සිහිය ගිලිහියා නොදී ඒ සිහියෙන්ම වාසය කෙරෙන විදිහට අපේ මනස සකස් කර ගැනීම. කුසලයේ අකුසලයේ පිළිබඳව නිබඳව නිවැරදිව හඳුනාගෙන වාසය කෙරෙන විදිහට වාසය කරන්න බෑ මට එහෙම කොච්චර අධිෂ්ඨාන ගත්තත් මම මේ අතට කියනවා අද ඉඳන් එනන් සිහියෙන් ඉන්නවද අද ඉඳන් එනන් සිහියෙන් ඉන්නවද හරියනවද වැඩ එහෙම කිව්වට බෑ එහෙනම් අපිට තේරෙන්න වෙන වැඩ පිළිවෙලක් ඕනේ නේද කවුරු හරි ඉන්නකො මං අද ඉඳන් සිහියෙන් ඉන්නවා ඒ ටිකම තේරුම් ගන්න ඕනේ ඉන්නකො මං අද ඉඳන් සිහියෙන් ඉන්නවා කියලා හිතුවා කියලා ඒක හරියනවද? නැහැ. සිහියෙන් ඉන්න පුළුවන් වෙන විදිහට මම මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. හරි සකස් කරගන්න ඕනේ. ඒකද දැන් තේරෙනව නේද? ගවේෂණය කළ බලන්න හැම ඉරියව්වකදීම නුවණ සහ සිහියෙන් සති සම්පජානනයෙන් යුක්තව වාසය කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වර්ග විශාලා මහනුවරට වැඩි වෙලාවේ ඒ විශාලා මහනුවරදී අපි ඔක්කොටම දේශනා කරේ සති සම්පජානනයෙන් යුතුව වාසය කරන්න කියලා. ඊට පස්සේ දැන් ඔය විශාලා මහනුවරදී සිද්ධ කරපු සතර සතිපට්ඨාන දේශනා තමයි ඒ අම්බපාලි වනයේදී. අම්බපාලි වනයේට බුදුරජාන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා අම්බපාලි ගණිකාවට ආරංචියක් ලැබුණා. මෙතුමිය බොහොම යසෙසුරු තියෙන කෙනෙක්. ඒ කාලේට යසෙසුරු තියෙන කෙනෙක්. පින්වත් මේ බුදුරජාණන් වහන්සේ හැම කෙනෙක් කෙරෙහිම එකම ආකාරයට කියන්නේ පහත් කොට නොසලක නොසලකා ඒ හැම කෙනෙක්ම යහපත් මඟට ගන්න උත්සාහ කරා. ඒ හැම දෙයක්ම අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ඒ උතුම් ජීවිතයෙන් අපි එකතු කරගන්න ඕනේ. කෙනෙක් වැරදි වැඩක් කරොත් ඒ කරපු වැරදි වැඩේ පිළිබඳ අපේ සාමාන්‍යයෙන් ගතිය මොකද්ද? අපේ ගතිය මොකද්ද? එක වැරදි වැඩක් කරපු මැදිවියේ මැදිවියේ මෑණියෝ කෙනෙක් මේ වැරදි වැඩේ සම්පූර්ණයෙන් අයින් කරා. අයින් කළා තීරණයක් ගත්තා මගේ ජීවිතය මම සම්පූර්ණයෙන්ම નિවැරදි කරගෙන ධර්මය තුල කටයුතු කරනවා කියලා. හරිද? එහෙම කරලා මම මේක දන්න කතාවක් මම කියන්නේ. එක දවසක් මොකද කරේ? පොහොය දවසක් උදේ උතුරු සලුවකුත් දාගෙන පන්සලට ආවා. හරි? දැන් මෙතුමියට ලැබෙන්න ඕන සැලකිල්ල කොයි වගේ එකක්ද? එතන ඉන්න කරුණාවන්ත තා කරුණාවන්ත ඇත්තන්ගෙන් ලැබෙන්න ඕන මොන වගේ සැලකිල්ලක්ද? නේද? නමුත් ලැබුණේ මම ඔය ටික කලින් ඕක මතක් කරා ලැබුණේ එහෙම ගන්න ආ ඔය එන්නේ පත්තිනි අම්මා එහෙත් කාලා මෙහෙත් කණ්ඩ පන්සලත් ඉවර කරන් දෙන්නේ ආම් බලන්න ඒ මොකද අපි ඒ ඔක්කොම පැරණි විදිහටම කෙනෙකුට වෙනස් වෙන්න දෙන්නේ නැති වෙන්නම නේද පරණ පදෙන්න මයින්නවා මේ ලෝකේ අනිත්‍ය නම් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් බෑද හැම වෙලෙම වර්තමාන චර්යාව විමසලා බලන්න ඕනේ කෙනෙකුට ඕනෑ තරම් කෙනෙක් අතින් වැඩි වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. අම්බපාලි ගණිකාව බුදුරජාණන් වහන්සේ බහැදාකින්න වැඩි ආවා. හරි. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරලා දානෙට ආරාධනා කරා. පව්වෙන්දා පව්වෙන්දා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දනකට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ මේ දාණය බාරගත්තද නැද්ද මේ ගණිකාවගේ නිවසක් මට දානේ හරියන්නේ නැහැ නෑ දානේ බාරගත්තා දානේ බාරගත්තට පස්සේ අම්බපාලි ගණිකාවට මහා ප්‍රසාදයක් ඇති වුණා මහා වේගෙන් යන්න යනවා දැන් වේගෙන් යනවා දැන් දානේ කටයුතු සම්බන්ධ කරන්න වේගෙන් යනවා යනකොට ඒ නැගලා යන යානාව කියලා කියන්නේ දවසල මොන හරි රත තියෙනවනේ නේද ඒ රතේ මේ පැත්තට එනවා ලිච්ඡවි රජදරුව දැන් විශාලා මහනුවරට වැඩම කරලා තියෙන්නේ බුදුජානනාතේ විචේ රජදරුව වේගෙන් එනවා. අර අර රතවල තමන්ගේ රතේ ගට ගටා ගට ගටා ගියා කියලා සඳහන් වෙනවා. හරිද? ඉතින් ලිච්ඡවි රජදරුව බලන කවුද මේ මේ වගේ වේගෙන් යන්නේ? කවුද මේ මේ අපේ රතවල මේ රත ගට ගටා යන්නේ කියලා බලනකොට අම්බපාලි. පස්සේ ලිච්ඡවි අහනවා මොකද මේ කලබලේ කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේගෙන් මට දානයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය මම හිට මගේ නිවසට වඩම්මනවා කියලා මහා ශ්‍රද්ධාවෙන් මහා වීර වීර ස්වභාවයෙන් කිව්වා. ලිච්ඡවි රජදරුවන්ට මේක මහා ප්‍රහාරයක් වුණා. හරිද? කිව්වා කහවණු 1000ක් දෙන්නම් කහවණු ලක්ෂයක් දෙන්නම් මේ දාණය පවර්ලා දෙන්න කියලා අපිට. අපිට දෙන්න මේ දාණය කියලා. එතකොට මොකද්ද කිව්වේ? කහවණු ලස්සය පැත්තක තිබ්බාවේ මුළු දසිදාසියොත් එක්ක විශාලා මහනුවරම දෙනවා කිව්වත් මේ දානේ දෙන්නේ. මේ දානේ නම් ආපහු දෙන්නේ නැහැ කියලා. හරිද? ඒකට සඳහන් වෙනවා මේ පරිණාම සූත්‍රයේ ලිච්ඡවි රජදරුව අසුරු ගැහුවා කියලා අත මෙහෙම කළා. අපි අපි ස්ත්‍රියකට පෙරදුනා. අපි ප්‍රමාද වුණා ස්ත්‍රියකට පෙරදුනා කියලා ඉතින් ලිච්ඡ වෙලා දරුවෝ ඊට පස්සේ ලිච්ඡයෙන් බුදුරජාණන් වහන්සේ බහැදාගෙන ගියා. ඒ ලිච්ඡයෙන්ගේ දර්ශනය තවත් නිසා දිව්‍ය ලෝකය මේ මතක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබ්බා. ඒ මොකද ඒ අර ශරීරයේ නිල් පැහැයට හුරු අය නිල් පැහැට ඇඳුමෙන් නිල් පාට ආභරණ වලින් නිල් පාට රත වලින් හරිද? ඊළඟට ඒ ඒ අය ඒ ඒ ආකාරයෙන්ම මේ කහපාට හුරු අය කහපාට ඇඳුම් වලින් කහපාට ආභරණ වලින් කහපාට රත වලින් නැගිලා අම්බපාලි වනය දක්වා දැන් විත්සවින් ගිහිල්ලා යානාවලින් බහලා පයින් යන්න පුළුවන් හරිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බහ දැකලා මේ දාණය ගැන මතක් කරා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරා ඒක බුදුරජාණන් වහන්සේට තරම් නොවන බව ඒ වාහනය ඒ ඒ ඒ මේ දාණය වෙනස් කිරීම බුදුරජාණන් වහන්සේට තරම් වෙන්නේ නැහැ බුදු කෙනෙක් ඒ වගේ ඒ වගේ වෙනත් කාරණාවක් හින්දා කියන්නේ වෙන කාට හරි තියෙන බැඳීමක් කාට හරි තියෙන විශේෂත්වයක් කලකලා ඒ වගේ වෙනස් කිරීම කරන්නේ නැති බව. ඉතින් ඒ වෙලාවෙත් ආයලිච්ච වෙන්න බොහොම කම්පාවටපත් වෙලා නමුත් උපේක්ෂාවෙන් විසිරලා ගියා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟට පහවදා බුදුරජාණන් වහන්සේ ඒ දානෙට වැඩම කරා. දානෙට වැඩම කරාට පස්සේ අර අම්බපාලි වනයේ හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ සම්පූර්ණ මේ අරම සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ දානෙත් එක්ක පූජා කරා. අම්බපාලි ගණිකාව ඒ සම්පූර්ණයෙන් අරම පූජා කරලා තමයි ඒ දානය සිද්ධ කරේ. ඒක තමයි අම්බපාලි ගැන පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ප්‍රමාණය. ඊළඟට විශාල මහනුවර ඉඳලා එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදි වශයෙන් සීල සමාධි ප්‍රඥා ගැන ආශ්‍රවශය කිරීම ගැන බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරලා දේශනා කරලා අම්බපාලි වනයේදී ඊළඟට තමයි බේලුව ග්‍රාමයට ගියේ. බේලුව ග්‍රාමයේදී බුදුරජාන් වහන්සේත් එක්ක ඒ ප්‍රදේශයට වැඩම කරපු වික්ෂුන් වහන්සේලාට තම තමන්ගේ හිතවත් වික්ෂුන් වහන්සේලා සමග ඒ ඒ තැන්වලදී වස්වාසය කරන්න කියලා දේශනා කරා. එතකොට ඔන්නේ බේලුව ග්‍රාමයේ තමයි බුදුරජාන් වහන්සේගේ අවසාන වස්තලමිය. එතකොට මේ බේලුව ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වස්වාසය කරා වස් ලැබුණා. අනිකුත් භික්ෂුන් වහන්සේලාත් ඒ ඒ අයට ගැලපෙන ඒ සුදුසු ස්ථාන හොයාගෙන වස්වාසය කරා. මෙහිදී බුදුරජාණන් වහන්සේට විශාල වශයෙන් පින්නත්ටි වේදනා සහිත ඊටාම දරුණු වේදනා සහිත මහා පීඩාවන් ඇති වෙන්න පටන් ගත්තා. හරි. ඒ පීඩා ඇති වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ පීඩාවන් නැති කරගත්තේ ඵල සමවතට සමවැදිලා. හරි? කොහොම නමුත් මේ අධික පීඩාවන් ඇති වෙනකොට ඒ කියන්නේ දැන් මේ ශරීරය කොයි වගේද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබුණා. ආනන්දය මේක විරච්ච කරත්තයක් වගේ. බොහොම අමාරුවෙන් පිළිසකර කරගෙන තමයි මේ මේ පිළිසකර කරගෙන තමයි මේ මාස 3ක කාලේ වැඩ වාසය කරන්නේ. එතකොට වේලුව ග්‍රාමයේදී මේ මහා පීඩාකාරී තත්ත්වයන් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අදිෂ්ඨාන කරා. ඒ කියන්නේ දැන් චාපාල චෛත්‍යයේදී ආයු සංස්කාරය අතහැරියා ඒක අපි ඉස්සරහදී ඉස්තර කරනවා. නමුත් මෙතනදී ඒ අධික පීඩාවන් සහිතව වාසය කරන වෙලාවේ ආයු සංස්කාරය අදිෂ්ඨාන කරේ විසුන් වහන්සේලාට සදැහැති අයට අවසාන අවවාදයක් යම් ආකාරයක අවසාන අවවාදයක් නොවද වදාරන්නේ නැතුව පිරිනිවන් පෑම සුදුසු නෑ කියලා හිතුණා හැබැයි ඒක බැඳීමක් සහිතව නෙවෙයි. ඉතින් ඒ වගේ සංකල්පයක් හින්දා බුදුරජාණන් වහන්සේ ආවිසංස්කාරය අදිස්ථාන කරගත්ත බේලුව ග්‍රාමයේදී. ඉතින් මේ මේ විඳින්න වෙච්ච අධික වේදනාවල් මේ පීඩාකාරී ආබාධය එය වස් කාලයේදී ආනන්ද හඳුර හොඳටම දැක්කා. දැනගෙන ආනන්ද හඳුර බොහෝම කම්පාවටපත් වුණා. එතෙන්දී ආනන්ද හඳුර එක තැන සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට හැදිච්ච ආබාධය සහ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පායි කියන තත්ත්වයේ ආබාධයෙන් ඇති ඇතිවෙච්ච සංවේගය කොතරද කියනවනම් උතුරු දිශාව දකුණු දිශාවක්වත් මතක් වුණේ නැහැ. සතිපට්ඨානය කියලා කියන මට සතිපට්ඨානය නොවැටුණා කියලා සඳහන් කරලා තියෙනවා. දිසාවන් නොහැටුණා කියලා සඳහන් කරනවා. සතිපට්ඨාන ආදී ධර්මයන් මගේ මට මේ වැටුනේ නෑ. උතුරු දකුණක්වත් මතක් උනේ නෑ කියලා ආනන්ද හැඳුන සඳහන් කරලා තියෙනවා. ඒ මොකද අවසාන අවවාදයක්වත් ඊට පස්සේ කියනවා යන්තම් ඇසිල් අස්සහිල්ලක් තිබ්බා කියනවා ඒකට හිතේ ආනන්ද හැඳුනන්නේ. බලන්න පින්නත් මේ ධර්ම භාණ්ඩාගාරය නේද? හ්ම් ඊතර ධර්මය දන්න ආනන්ද හාමුදුරන්ගේ කම්පාව දිගටම තියෙනවා මේ සූත්‍රය ආනන්ද හාමුදුර කම්පා වෙච්ච හැටි අයියේ. ධර්ම අවබෝධයේ ධර්මය ඒකෙන් අපිට දැනගන්න තියෙන්නේ මොකද්ද මේ ශාසනයේ හැම තැනකම මේකුත් ආකාරයේ චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේලාගේ චරිතයන් තුළ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ තියෙනවා. ධර්මය කොච්චර කටපාඩම් කරගත්තත් ධර්මය කොච්චර කතා කරත් ධර්මය කොච්චර දේශනා කරත් තමන් තුළින් අවබෝධයක් නැත්නම් ආස්තවයන්ගේ සංසිඳීම නැහැ. නේද? අපේ තුළින් අවබෝධ කරගන්නවා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ආනන්ද හැඳුරු මේ විදිහට සඳහන් කරාට පස්සේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද දැන් අර විදිහට කියන්නේ අවසාන අවවාදයක්වත් මට ආනන්ද හඳුරු කියලා මට උතුර දකුණ පැටළුණා මට සතිපට්ඨානේවත් වැටහුනේ නැහැ මට ඒ තරමටම මං කියන්නේ සංවේගයටපත් වුණා කියලා අවසාන අවවා ඊට පස්සේ අස්සසිල්ලක් ඇති වුණා කියලා නෑ එහෙම හිතුණාට පස්සේ නෑ නෑ බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයක්වත් භික්ෂුන් වහන්සේලාට දෙන්නේ නැතුව එහෙම පිරිනම් පාන්නේ නෑ කියලා හිතිලා හිත අස්සසුණා කියලා සඳහන් කරනවා දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරෙන් අහනවා ඇයි ආනන්දය ආනන්ද කිමෙක්ද මේ වික්ෂු සංඝයා මා කෙරෙහි බලාපොරොත්තු වෙනවද මං කෙරෙහි බලාපොරොත්තු වෙනවද වික්ෂුන් වහන්සේලා දැන් මම විසින් පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ ඇතුළත්ය පිටත්ය වෙන් නොකරලා කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව අවබෝධ කරගත යුතු කෙනාට අවබෝධ කරගත යුතු වෙන විදිහට අවශ්‍ය කරන සියලු ධර්මය දේශනා කරලා නැද්ද කියලා අහනවා ධම්මයි. කෙනෙකුට ධර්ම අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මය මම දේශනා කරලා නැද්ද? පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ ඇතුළත් හෝ පිටත් හෝ වශයෙන් කිසි වෙන්කිරීමක් කරන්නේ නැතුව ඔක්කොම හැම දෙයක්ම අහුවෙන ආකාරයට අවබෝධ කළ යුතු කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කිසිම ගුරු මුස්තියක් නැතුව ඒ සියලු ධර්මයන් තථාගතයන්න් වහන්සේ දේශනා කරලා නැද්ද? ඉතින් අහන ආනන්දය ඒකමින්ද තථාගතයන් වහන්සේට ඉබදු අදහසක් නැහැ කියනවා. මේ වික්ෂුන් වහන්සේලා මාව බලාපොරොත්තු වෙනවා ඇති කියලා. නැත්තම් මම වික්ෂුන් වහන්සේලා පරිහරණය කරනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා පරිහරණය කරනවා අය. මං උදෙසාම බුදුරජාන් වහන්සේ උදෙසාම වික්ෂුන් වහන්සේලා වාසය කරනවා මං හින්දාම ඉන්නවා මං හින්දාමයි මේ ඔක්කොම බලන්න බුදුරජාන් වහන්සේට එහෙම අදාළක් තිබ්බේ නැහැ කියලා දේශනා කරනවා අද මං හින්දායි මේ ශාසනය කියලා අදහසක් නැහැ කියලා ඒ සියලු ධර්ම දේශනා කරලා තියෙනවා මම නිවන් දකින්න ඕන ඔක්කොම දේශනා කරලා තියෙනවා එහෙනම් ඒක ධර්මය ධර්මය අවබෝධය හේතුවෙන් වික්ෂුන් වහන්සේ ඉන්නවා මිසක් මං හින්දා මම හින්දා මේ ඉන්නවා කියන අදහසක් නැහැ. ඒක හින්දා මම දැන් බොහෝම ඒ සංඝයා වහන්සේ ඒ විදිහට ගෙනහැර දැක්වීමේ අදහසක් නැහැ. මොකද දැන් මම බුදුරජාණන් දේශනා කරනවා. මම දැන් ජරාවට ගිය කෙනෙක්, දිරපු කෙනෙක්, වයසින් වැඩි කෙනෙක්, මහලු බවට පත් වෙච්ච කෙනෙක්, දිරච්ච කරත්තයක් වගේ පිළිසකර කරගෙන වාසය කරන කෙනෙක්. ඉතින් මං හින්දාද ඔය ඉන්න තරුණ නේද? ඉන්න වික්ෂුන් වහන්සේලා මං හින්දා වාසය කරනවා කියන එකක් ගැන මට අදහසක් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මම සියලු ධර්ම දේශනා කරලා තියෙනවා කියලා. මේ කාරණාවෙන් මොනවද අපිට ගන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බේ නැති අදහස මගේ ළඟ තිබ්බොත් නේද? අපි පින්නම් මේ අපි ඔක්කොමලා මතක තියාගත යුතු කාරණාව තමයි අපි පිටුපසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා යම් යම් බුද්ධ ශාසනයේ නොයෙකුත් කුල පුත්‍රයන් අපිව අපිව අනුකරණය කරගෙන අපිව ආදර්ශයට අරගෙන මේ ශාසනය පැවිදිනවා තමයි. නේද? පැවිදෙන්නේ කොහෙද? බුද්ධ ශාසනය. එතකොට මම මේ කියන්නේ අපිට තේරුම් ගන්න ඕන දෙයක්. මගේ ළඟ තියෙනවා නම් අදහසක්. මගේ ළඟ මම කියන පෞද්ගලිකව. මං හින්දා ඉන්න පිරිසක් ඉන්නවා කියලා. මං හින්දා මේ පිරිස ඉන්නවා. මම මේ පිරිස වෙනුවෙන් කටයුතු කරන්න ඕන. මං හින්දා ඉන්න මං හින්දා ඉන්න කියලා මට අදාළක් තියෙනවා නම් මං ශාස්ත්‍රූවරයාගේ අවවාදෙ ඉක්මවා ගිහිල්ලාද නැද්ද? ඒකෙන් තමයි අපි බොහෝ ભેද ඇති කරගන්නේ. මේ මේ පිරිස අහවල් පිරිස අපිත් එහෙම හිතනවා. නේද? මේ අතට අහවල් පිරිස අහවල් පිරිස අහවලා හින්දා ඉන්න පිරිස දැන් ශාසනය ඇතුලේ ශාසන හැදෙනවා ශාසනය ඇතුලේ තවත් උපශාසන හැදෙන්න ගත්තාම මොකද වෙන්නේ ශාසනය ඛණ්ඩණය වෙනවා පොදු හැඟීම නැති වෙලා යනවා නේද මේ පැහැදිලිව මේ මේක අයින් කරගන්න පුළුවන් කොතර වටනද බලන්න රාමඤ්ඤ දේශයෙන් ආපු ගිනාපු උපසම්පදාවින්දා ඒක රාමඤ්ඤ නිකාය වුණා සියන් දේශයෙන් ගినాපු උපසම්පදාවෙන්ද ඒක සියන් නිකාය වුණා නේද එතකොට අමරපුර දේශයෙන් ගෙන අපු සම්ප්‍රදායෙන්ද ඒක අමරපුර නිකාය වුණා. ඔක්කොම රකින්න එකම තීරය. ඔක්කොම රකින්න එකම ඔක්කොම භාවිතා කරන එකම ධර්මය. එතකොට යම් යම් ආකාරයට පිළිවෙත් වල හරි මොනවා හරි කාරණාවක් නිසා යම් වෙනස් වීම් තියෙන්න පුළුවන්. එදා තිබුණා. නමුත් අපි අතුලාන්ත හැඟීමක් තියෙනවා අපි ඔක්කොම එකයි කියලා. හඳුන්වා දීමදී ඉතින් අපි එක එක නම් වලින් හඳුන්වන්න හඳුන්වන්නේ නේද? දැන් අපි දෙන්න එක එක තැන ඉන්නවා නම් දෙන්න එකයි කියලා. මර කාශ්‍යප හාමුදුරුවෝ කියලා තවත් සායනාසන වෙනත් නමක් කියනවනේ අපි. ඒ වගේ මේ රාමඤ්ඤනිකායෙන් පැවතගෙන එන සංඝයා වහන්සේ කියලා හඳුන්වා දීම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද වාද ભેද ඇති වෙන්න බෑ. හරි? මේ අහවල් සායනාසකගේ ගුරු ස්වාමීන් වහන්සේලා කියලා වාද ભેද ඇති වෙන්නේ තමන් උදෙසා වාසය කරන පිරිස. ඔය කට්ටිය මගේ නෝ ඔය කට්ටිය මෙහෙම ඉන්න ඕන. ඔය කට්ටිය එහෙම බෑ. ආන් එන්නේ ඒ විදිහට මං උදෙසා වාසය කරනවාය කියන අදහස් බුදුරජාණන් වහන්සේටවත් තිබ්බේ නැත්නම් අපිට කොහොමද ඒක හරියන්නේ? අපි ඔක්කොම සංඝ කියලා කියන්නේ පොදු කියන අදහස. ඉතින් ඒකින්ද ඔන්නඔහම ආනන්ද හාමුදුරුවොත් එක්ක ඔන්න ඔය වගේ යම්කිසි වැඩපිළිවෙලකට යම්කිසි ආකාරයක සාකච්ඡාවක බුදුරජාණන් වහන්සේ හිටියා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේට සුවපත් භාවයට පත් වුණා. හරිද? අර විදිහට ජීවිත අධිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මම පහසුවෙන් ඉන්නේ ඵල සමාවතට සමවැදීමෙන්. හරිද? නිමිත්තක් ග්‍රහණය නොකර ඒ ලබාගත් ඒ කියන්නේ සියලු අරමුණු නොමෙනෙහි කිරීමෙන් ඒ වගේම ඒ වේදනාවන්ගේ Nirodhaයට චිත්ත සමාධියට පැමිණ වාසය කරන අවස්ථාවවලදී විතරයි මේ ශරීරය සමවත් සුව පිහරණයෙන් පහසුවෙන් ඉන්න පුළුවන් අන්න ඒ වෙලාවට විතරයි කියලා සඳහන් කරනවා. දැන් මේ කාලේ වෙනකොට තථාගතයන් වහන්සේගේ ඒ ශරීරය සුවපත්භාවයෙන් පහසු විහරණයෙන් ඉන්න පුළුවන් වෙන්නේ වේදනාවන්ගේ නිරෝධ චිත්ත සමාධියට පැමිණ වාසය කරනවාද අන්න එකල්හි තථාගත ශරීරයේ සමවත් සුව විහරණයෙන් පහසුවෙන් වාසය කරන්න පුළුවන් වෙනවා බලන්න ඒ தත්ත්වයටපත් උනේ කොහොමද බලන්න පින්නත් මේ මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ අපිට ලොකු අවවාදයක් ලබා දෙනවා. මේ වගේ දැන් ලෝකය අභිභවා ගිහිල්ලාද නැද්ද මේ? අපි එනේන වේදනාව විඳින්න වෙලාද නැද්ද? අපිට පුළුවන් වුණාද ජීවිතය අදිස්ත්‍යාන කරගන්න කොතන හරි? උලගේ යන පැත්තටම උලගේ ගහගෙන යනවද නැද්ද අපි? කොයි වෙලාවෙ මොනවා වෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ කොයි විදිය වෙයිද දන්නේ නැහැ. නේද මේ ස්වභාව ධර්මයේ අභිභවා යන්නේ ස්වභාව ධර්මයට හැම වෙලෙම යටත් නේද කය රිදෙනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා හිත රිදෙනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා නේද හ්ම් ලෝකේ අභිභවා ය아가න්න පුළුවන්කමක් නැහැ ලෝකය ලෝකය අපිට එතකොට ලෝකය අපිව යට කරගෙන ලෝකයේ තියෙන ධර්ම න්‍යායන් තුල අපි හිර වෙලා සුලසුලඟකට හරියට නිකන් කඩපහරකට අහුවෙච්ච ගඟේ වැටිච්ච කෙනෙක් වගේ ගඟ ගහගෙන යන පැත්තට ගහගෙන යනවා අපිත් එහෙමයි නමුත් මෙතනදී බලන්න බුදුරජාණන් වහන්සේ ආයු සංකාරය අධිෂ්ඨාන කරා නේද? වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා සුවසේ වාසය කරනවා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා නැවත වාරයක් අපිට. අත්ථ දීපා විහෙරත අත්ථ සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා ඒ කියන්නේ දේශනා කරනවා ධර්මය සරණ කොට තමන් තමන් සරණ කොට ගන්න අන්‍ය සරණ නැහැ. ධර්මය සරණ කොට ගන්න අන්‍ය සරණ නැහැ කියලා. තමන් තමන් සරණ කොට ගන්න අන්‍ය සරණක් නැහැ. ධර්මය සරණ කොට ගන්න අන්‍ය සරණක් නැහැ. හරිද? මොකක්ද මේ කාරණාව එතකොට? හ්ම් බලන්න මෙතනදී සඳහන් කරලා නැහැ බුද්ධ බුදුන් සරණ සංඝුන් සරණ කියලාවත් නැහැ. එක්තරා සීමාවකින් එහාට බුදුරජාණන් වහන්සේටවත් අපිට සරණ වෙන්න පුළුවන්කම නැත්තේ නෑ. මහා සංඝරත්නයටවත් අපිට සරණ වෙන්න පුළුවන්කම නැත්තේ නෑ පිළිවෙත්. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේටවත් මහා සංඝරත්නයටවත් අපිට සරණ වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. එතන එක සීමාවකින් එහාට. කාටද කාටද කරගන්න පුළුවන් තමන්ගේ වැඩේ. අන්න අපිට තියෙන මේ මනසක් තියෙනවා මේ මනස භාවිතා කරනවා මොකක් එක්කද? ධර්මයක් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ආන්ගේ ධර්මයේ සරණයි මට වෙන පිටක් සරණ නැහැ. හරිද? ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ මනස තමයි මට උදව් කරන්නේ සම්පූර්ණයෙන් කියලා. අයින් කරගෙන තමන්ට තමන් සරණයි ඒ සරණ සකස් කරගත යුත්තේ උතුම් ධර්මයේ භාවිතයට ගැනීමෙන් තමන්ට තමන්ගේ සරණ තමයි ඒ සරණ අපි භාවිතා කරන්න ඒ ඒ ඒ නිවැරදි පැත්තට තමන්ව යොමු කරගන්න භාවිතා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් ධර්මයේ සරණත් තමන්ගේ සරණත් විතරයි. එහෙම උත්තමයන්ට මේ ස්වභාව ධර්ම අභිවා යන්න පුළුවන්කම තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? මෙච්චර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රයන් වහන්සේ නමක්ගේ මෙච්චර ශ්‍රේෂ්ඨ අවවාදන ශාසනා තියෙන අපි බුදුන් දහම් සංගුණ සරණ ඒක දහම් සරණවත් බුදුන් සරණවත් සංගුණ සරණවත් අපිට ගන්න බෑ ඒක සීමාවකින් එහාට කියලා දේශනා කරලා තියෙද්දි මව්ගේ සරණ පියාගේ සරණ ස්වාමියාගේ සරණ, භාර්යාවගේ, දරුවන්ගේ සරණ, දේවාලවල සරණ නේද? වෙනත් බොහෝ දේවල් වල සරණ පිහිට ප්‍රාර්ථනා කරනවද නැද්ද? ඔන්න වැඩි. ඒකින්ද තනියම වැඩේ කරන්න පටන් ගන්න ලෑස්ති වෙනවා. මට තියෙන මට මට මාගේ මට තියෙන එකම පිහිට මම නේද? මට ඒ කියන්නේ මමත් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. මේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි මට තියෙන එකම පිහිට මේ ක්‍රියාකාරීත්වය નિවරදි දාවටපත් කරන්න මට තියෙන එකම මඟ පෙන්වීම ධර්මය. හරිද? ඔය දෙක විතරක් අපේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්න ඕන. මේ පිළිබඳව අපි තවත් සාකච්ඡා කරමු හෙට දවසේ. මේ කාරණාව පිළිබඳව තව ටිකක් සාකච්ඡා කරලා ඊළඟ කාරණාවට යමු. ඊට පස්සේ අපිට තියෙන්නේ චාපාල චෛත්‍යයේදී සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න හෙට දවසේ. හොඳයි. එහෙනම් අද දවසේ මේ උතුම් ධර්මය අපේ ජීවිතයට එකතු කරලා දෙන්න නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු ඇත්තන්ට මේ ධර්මය ධර්ම දානයක් විදිහට ලබා දුන්නේ මේ මැදිරියේ මේ වාසය කරන පින්නන්ත පිරිසගේ දායකත්වයෙන්. ඉතින් ඒ ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැමදෙනාම තුළ ජනිතනා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්ත ඒ ධර්ම දාණය මේ ආයත ලබා දුන්න මේ මැදිරියේ වාසය කරන පිරිසට උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුභුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති